අද උදේ වරුවෙත් අපි සවන් දුන්නා පටිච්ච සමුප්පාදය ගැන. මේ පින්වත්තුන් අහලා තියෙනවද පංච උපාදානස්කන්ධය කියලා වචනයක්? අහලා තියෙනවා. මොකද්ද මේ පංච උපාදානස්කන්ධ කියන්නේ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. රූප කිව්වේ සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේ. රූප කිව්වේ. දැන් අපි ළඟ තියෙන රූප මොනවද? ඔව් ඇස් කන නාසය දිව ශරීරය. සතර මහා භූතයන්ගෙන් හටගත්තු දේ තමයි තියෙන්නේ. මේක පවතින්නේ කොහොමද? ඔව් කැම වීම නිසා. කැම වීම මේ ශරීරයට දුන්නේ නැත්තම් මේ ශරීරේ පවත්වන්න බැරුව යනවා. එහෙනම් අපිට පේනවා මේ ශරීරී පවත්වන්නට ආහාර පාන ඕනයි. එහෙනම් ආහාර පාන වලින් කබලින්කාර ආහාර වලින් පෝෂණය වෙන දෙයක්. පවතින දෙයක්. දැන් අපේ ශරීරයේ හැදිලා තියෙන ගොරෝසු පිළිවෙලකට නිසා අපේ ශරීරයට ඕන ගොරෝසු දේවල්. දැන් දිව්‍ය ශරීර ගත්තොත් ඒවට සියුම් දේවල් ඕන. සියුම් පිළිවෙලට හැදිලා නිසා. එහෙමනම් පේනවා මේ ශරීරය පවතින්නේ යම් උපකාරයක් මත නේද ඒ උපකාරය නොලැබී ගියොත් මේ ශරීරය පවත්වන්න බෑ එතකොට රූපය කියන්නේ මොන වගේ දෙයක්ද? වෙනසී යන දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාලා රූපයට පේන පින්දුපමං රූපං. රූපේ කියන්නේ පෙන පිඩක් වගේ දෙයක් කියලා. පෙන පිඩක් කිව්වේ ඔව් පෙන ගොඩක් දිහා බලනකොට අපිට පේනවා ලොකුවට. නමුත් මේ පෙන ගොඩේ සාරයක් හැටියට ගත හැකි දෙයක් තියනවාද? නෑ. නමුත් බලන කෙනෙකුට ඒක ලස්සනට පේනවා. මෙන්න මේ වගේ තමයි මේ ශාරීරික පැවැත්ම. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා වේදනාව. වේදනා කීයක් තියෙනවද? තුනයි. සැප, දුක, උපේක්ෂා කියලා. මේ තුන ඒ ආයතන ඒ කියන්නේ දොරටු අනුව ක්‍රියාකාර වෙනවා. හයයි. ඇය නිසා ලැබෙනවා සැප දුක උපේක්ෂා. කන නිසා සැප දුක උපේක්ෂා. නාසය නිසා සැප දුක උපේක්ෂා වේදනා හට ගන්නවා. දිව නිසා සැප දුක උපේක්ෂා වේදනා හට ගන්නවා. කය නිසා සැප දුක උපේක්ෂා වේදනා හට ගන්නවා. සිත නිසා සැප දුක උපේක්ෂා වේදනා හට ගන්නවා. එහෙමනම් වේදනාව කියලා කියන්නේ දුක් වේදනාව පමණක් නෙවෙයි. දුක් වේදනාව පමණක් නෙවෙයි. විඳීම කියන අර්ථයෙන් වේදනාව කියන්නේ. දැන් සාමාන්‍යයෙන් අපි වේදනාව කිය කිය කියන්නේ දුකට මෙතන වේදනාව කියන්නේ විඳීම කියන අර්ථයෙන්. විඳීම දුකක් විඳිනවා. සැපත් විඳිනවා. උපේක්ෂාවත් විඳිනවා. අපිට උපේක්ෂාව හොයන්න පුළුවන් ද සාමාන්‍ය හිතකින්? බෑ, අමාරුයි. අපිට වෙන්නේ මොකද්ද උපේක්ෂාවේදී? මුලා වෙනවා. සැපේදී ඇලෙනවා. දුකේදී ගැටෙනවා. එතකොට සැපේට ඇලෙනවා දුකට ගැටෙනවා උපේක්ෂාවට මුලා වෙනවා. එක පින්වතියක් මගෙන් ඇහුවා මේ සැප වේදනා වේදනාපච්චය තණ්හා. දීමක් නිසා තමයි තණ්හාව ඇතිවන්නේ. ඉතින් සැප වේදනාවට තණ්හාව ඇති වෙනවා කියන එක සාධාරණ කාරණයක්. දුක් වේදනාවට දුකට ඇතිවන සංනාව මොකක්ද? ඒ කියන්නේ සැපේට ඇලීමට සංනාවක් ඇති වෙනවා ගැටීමට සංනාවක් ඇති වෙන්නේ කොහොමද? හරි ප්‍රශ්නයක් නේ. කොහොමද ඇති නෑ ගැටීම කියන එක තියෙන්නේ ඇලීම නිසා අල්ලගෙන තමයි සහ වෙන්නේ ගැටෙන්නේ. අතහැරලා ගැටෙනවා නෙවෙයි. අල්ලගෙන ගැටෙන්නේ. අතහැරියනම් ගැටීමක් නෑ ඒක. එතකොට ඇලීම තියෙන්නේ අල්ලගෙන ගැටීම තියෙන්නේ අල්ලගෙන උපේක්ෂාව තියෙන්නේ අල්ලගෙන මොකද හේතුව අල්ලගත්තේ අපි කලින්ම කරලා තියෙන වැඩක් අල්ලගෙන ඉන්නේ ඒක නිසා අපිට අපේ හිතෙන් ඇලීම ඉවත් වුණා නම් ගැටීම ඉතුරු වෙයිද? නෑ. ඇලීම නිසායි ගැටීම ඇති වෙන්නේ. අල්ලගෙන ගැටෙන්නේ. අතහැරලා ගැටෙන්න බෑ. අතහැරියා නම් ගැටීම ඉවරයි. ඉතින් එතකොට ඇලීම, ගැටීම, මධ්‍යස්ථ බව කියන තුනම තණ්හාව ඇති කරන්න හේතු වෙනවා. මොකද හේතුව සංහාව තුළ පිළිටන තමයි මේ ඔක්කොම අපි කරන්නේ. ඉතින් ඔය සපදුක් වේදනා මතක තියාගන්න එතකොට වේදනානුපස්සනාව කියලා කියන්නේ කායික දුක් පමණක් සීකිරීම නෙවෙයි. මේ ආයතන හය තුලම අස කන, නාසය, සියුම් ශරීරයේ සිත. කියන මේ ආයතන හය තුළම සැප දුක් වේදනා උපේක්ෂාව සැප දුක් උපේක්ෂා වේදනා ස්පර්ශේ ප්‍රත්‍යයෙන් හටාරගෙන නැති වෙන හැටි දකින්න ඕන. ඒක වේදනාව තේරුම් ගන්න මේ පිළිවෙලට. එමනම් ඒකට අපිට උමනා කරනවා සතිය. සතිය පිහිටෙව්වහම සතිපට්ඨානයි. ප ဋ ාණය කියන්නේ පිහිටවනවා. සතිය පිහිටවනවා. පිහිටෙව්වම අපිට ඒක දකින්න පුළුවන් අපි කලින් තේරුම් ගත්තමයි. ඉතින් ඔන්න වේදනාව තියෙන්නේ කුමක් නිසාද? ස්පර්ශයක් නිසා. ස්පර්ශය නැත්නම් විදීමක් නැහැ. ස්පර්ශයේ තිබුණොත් සැපක් හදලා දෙන දෙයක් හටගන්නේ මොන වේදනාවක්ද? සැප වේදනාවක්. ස්පර්ශයේ තිබුණු දුකක් හදලා දෙන දෙයක් හටගන්නේ මොකද්ද? දුක් වේදනාව. ස්පර්ශයේ තිබුණු මධ්‍යස්ථ බවක් හටගන්නේ මොකද්ද? ඔව් මධ්‍යස්ථ වේදනාවක්. එහෙමනම් ස්පර්ශයේ වෙනස්කම් අනුව විඳීම වෙනස් වෙනවා. ඒක තේරෙනවද? ස්පර්ශයේ වෙනස්කම අනුව විදීම වෙනස් වෙනවා. ස්පර්ශය කිව්වේ දැන් ඇහැ තුලින් රූප දැකීම. ඇහි රූපයි සිතයි එකතු වෙලා. කන තුලින් ශබ්ද ඇසීම. කනයි ශබ්දයි සිතයි එකතු වෙලා. නාසය තුලින් ගඳ සුවඳ ආග්‍රහණය කිරීම. නාසයයි ගඳ සුවඳයි සිතයි එකතු වෙලා. දිව තුලින් රස දැනීම. දිවයි රසයයි සිතයි එකතු වෙලා. කය තුලින් පහස ගැනීම කයයි හැපීමයි සිත එකතු වෙලා සිත තුලින් සිතවිලි දැන ගැනීම සිතයි සිතවිලි දැනීමයි එකතු වෙලා මේක ඒ එකතු වීම මත තමයි විඳීම තියෙන්නේ තේරුණා ඔන්න එතකොට අපි රූපය ගැන කතා කළා වේදනාව බුදුරජාණන් වහන්සේ වදාළ වේදනාවක ස්වභාවය ගැන මේක දැන් විදීමක් හටගන්නකොට අනිත්‍ය වූ කීයක් එකතු වෙලාද? අනිත්‍ය වූ දේවල් කීයක් එකතු වෙලාද විදීම හටගන්නේ? අනිත්‍ය වූ දේවල් තුනක් එකතු වෙලා. ඇහැ අනිත්‍ය වූ දෙයක්. ඇහැට පෙනෙන රූප අනිත්‍ය වූ දෙයක්. සිත අනිත්‍ය වූ දෙයක්. අනිත්‍ය වූ දේවල් වල එකතු වීමෙන් හිතේ ඇති වෙනවා විඳීමක්. ඒක හිතට දැනෙන එක. ඒක නිත්‍ය දෙයක්ද? නෑ අනිත්‍ය වූ දේවල් නිසා ඇති වෙච්ච අනිත්‍ය දෙයක්. තේරෙනවද? අනිත්‍ය දෙයක්. ඉතින් මේ ඒක බුදුරජාන් වහන්සේ පෙන්නනවා මේක දිය බුබුලක් වගේ කියලා. දිය බුබුලක් හටගන්නේ වතුරකට වතුර බිඳුවකට නාම දිය බුබුලක් හටගන්නවානේ. ඉතින් දිය බුබුලක ස්වභාවය අනිත්‍ය උදයක් එකතු වෙලා හදින්නේ. අනිත්‍ය දෙකක් එකතු වෙලා විශේෂ දෙයක් හැදෙනවා. ඒ වගේ අනිත්‍ය කාරණා කීපයක් එකතු වෙලා හිතට දැනෙන දෙයක් විදීම කියන්නේ. ඉතින් අපි කලින්ම පිළි අරගෙන මේ ඔක්කොම මම මම කියලා. එතකොට මොකද වෙන්නේ? අපි හිතනවා මම විඳිනවා කියලා. මම කියන අදහසින් බැහැරව බලන්න බැරුව යනවා. ඉතින් ඔන්න වේදනාවේ ස්වභාවයත් අනිත්‍යයි. අනිත්‍ය දෙයක්. එතකොට රූප වේදනා සංඥාව කියන්නේ හඳුන ගන්නවා රූප හඳුන ගන්නවා ශබ්ද හඳුන ගන්නවා ඊළඟට ගන්ධ සුවඳ හඳුන ගන්නවා රස හඳුන ගන්නවා ස්පර්ශය හඳුන ගන්නවා සිතවිලි හඳුන ගන්නවා මේ හඳුනගන්න එක බුදුරජාණන් වහන්සේ වදාලේ මිරිඟුවක් වගේ කියලා. මිරිඟුවක් වගේ කියලා. මිරිඟුව දැකලා තියෙනවද? ඔව්. මිරිඟුව කියන්නේ අපිට ඈතට පේනවා හොඳට පායපු වෙලාවක වතුර නැතුව වතුර ගලලා වගේ පේනවා. ළඟට ගියාම එතන නෙවෙයි. කොහෙද? තව ඈත. එතනට ගියාම එතන නෙවෙයි. තව ඈත. ඔන්න ඔය වගේ තමයි කියලා තියෙනවා. සංඥාව අපි තේරුම් ගත යුත්තේ. දැන් අපි රූප සංඥා. ඇහෙන් පේන රූප. අපි බලන්නේ ළඟට ගිහිල්ලා නෙවෙයි. ළඟට ගිහිල්ලා බලනවා කියන්නේ අපි යථාර්ථයක් තුලින් බලනවනම් ළඟට ගිහින් බලනවා. අපි යථාර්ථය තුලින් නෙමෙයි ඇහැට පෙනෙන රූප බලන්නේ. හිතට පේන දේ එකපාරට අපි ග්‍රහණය කරගන්නවා. අපි ඒකත් ඒකත් එක්ක යථාර්ථයක් හොයාගෙන යන්නේ නැහැ සාමාන්‍ය. කනට ඇහෙන දේ එහෙමයි. නාසයට දැනෙන දේ එහෙමයි. නමුත් සත්‍ය වශයෙන් විමසලා බැලුවොත් ඇහැට පේන රූපයේ ස්වභාවය මොකක්ද? පෙන පින්නක් වගේ එකක්. වෙන එකක් නෑ. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේක ලක්ෂණය ඒක. කනට ඇහෙන ශබ්දයේ ස්වභාවයත් එච්චරයි. නාසයට දැනෙන ගඳ සුවඳේ ස්වභාවයත් එච්චරයි. මිරිඟුවක් වගේ එකක්. ඉතින් මේ සංඥාව තියෙන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? කුමක් නිසාද සංඥාව ඇති ඔව් ස්පර්ශය නිසාමයි. ස්පර්ශය කියන්නේ අර කලින් වගේ ඇහැ රූපය සිත එකතු වුණාම සිතට දැනෙන විඳීමක්. විඳින අරමුණ හිත මොකද කරන්නේ? හඳුන ගන්නවා. ඒක සංඥාව. ඊළඟ එක සංඛාර. සංඛාර තමයි අපි තේරුම් ගන්න ඕන. සංඛාර කියන වචනය බොහෝම ගැඹුරු වචනයක්. සංඛාර කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ පුදුම විස්තරයක් කියා දීලා තියෙනවා. උන්වහන්සේ පෙන්නනවා සංඛාර කියන වචනේ විවිධ විදිහට. දැන් මේකේ පංච උපාදානස්කන්ධේ සංඛාර කියන්නේ චේතනාව. නමුත් අපි සංඛාර කියන වචනේ ගමු. උන්වහන්සේ විස්තර කරනවා සංකතං අபிසංකරෝති සංඛාරා. සංකතය කිව්වේ මොකද්ද? ඔව්. හේතුන්ගෙන් ඒ කියන්නේ නොඑක් දේවල් වල උපකාරයෙන් හැදිච්ච දෙයට සංකත කියන්නේ. දැන් ශරීරය කියන්නේ නොඑක් දේවල් වල උපකාරයෙන් හැදිච්ච දෙයක්. එතකොට ශරීරේ සංකතයක්. රූපය සංකතයක්. රූප කියන වචනේ තේරුම වෙනසෙනවා නැසෙනවා කියන එක. සංකතයක්. වේදනාව කියන එක නොඑක් දේවල් වල උපකාරයෙන් ස්පර්ශය ඇති වෙලා ඒක නිසා හැදිච්ච එකක්. එතකොට වේදනාව සංකතය. සංඥාව කියන්නේ හඳුනා ගැනීම කියන්නේ අර ස්පර්ශය නිසා ඇතිවෙච්ච දෙයක්. එහෙමනම් ඒකත් සංකතය. සංකාර කියන්නේ සංකාර කියන්නේ චේතනාවෙන් කර්ම රැස්වීම. ඒක නොඑක් හේතුන්ගේ උපකාරයෙන් ඇතිවෙච්ච එකක්. එතකොට ඒක සංකතය. විඥානය කියන්නේ ඔව් නාම රූපයන්ගේ කියන්නේ නොඑක් දේවල් වලින් උපකාරයෙන් ඇතිවෙච්ච දෙයක්. එමනම් විඥානය සංකතය. සංකාරයෙන් කරන්නේ මොකක්ද? මේ සංකතය නැවත සකස් කරලා දෙනවා ඒ වගේ එකක් සඳහාම. තේරුණාද කීප එක? සංකතය ඒ කියන්නේ හේතුඵල ධාමෙන් හටගත්තු දේ ආයමත් හේතුඵල ධාමෙන් හටගත්තු දෙයක්ම හදලා තියෙනවා. සංකතං අபிසංකරොන්ති සංකාරා. සංකතය නැවත සකස් කරලා දෙනවා. ඒ නිසා සංකත සංකාර කියනවා. මොකද්ද සකස් කරලා දෙන්නේ? රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති කිසංකාරා සතර මහා ධාතුකින් හටගත්තු දෙයක් තුල පිහිටලා චේතනාවක් මුල් කරගෙන කර්ම රැස් කරනකොට ආයෙමත් සකස් කරලා දෙන්න පුළුවන්ද සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්මයි රූපය රූපයක්ම සකස් කරලා දෙන්න නිසා සංඛාර කියනවා විඳීමක් තුළ ඉඳගෙන චේතනාවන් පහල කරලා කර්ම රැස් කරන නිසා වේදනා වේදනස්සාය සංකතං අபிසංකරොන් තීටි සංකාර විඳීමක් තුල පිළිතලා කර්ම රැස් කරන එකට ආයෙ මොකද්ද සකස් කරලා දෙන්නේ ආයෙමත් විඳීමක්මයි සංඥං සංඤත්තාය සංකතං අபிසංකරොන් තීටි සංකාරා සංඥාවක් තුල පීඩලා ඒ කියන්නේ හඳුනා ගන්න දෙයක් තුල පීඩලා අපි සිතෙන් කල්පනා කරලා වචනෙන් කියලා කයින් ක්‍රියා කරලා කරන දේ තුලින් සකස් කළ දෙන්නේ නැවතත් හඳුනා ගන්න දෙයක්මයි ඊළඟට චේතනාවක පිහිටලා කරන සංස්කාර වලින් සකස් කළ දෙන්නේ නැවතත් චේතනාවක්මයි ඊළඟට සිතක් තුළ පීඩගෙන මේ කර්ම රැස් කරන නිසා නැවත සකස් කරලා දෙන්නේ සිතක්මයි. එතකොට කවදද මේක අවසන් කරන්නේ? කවදද? දැන් සකස් කරනවනේ. සකස් කරන දවසටද මේක අවසන් වෙන්නේ සකස් නොකරන දවසටද? සකස් නොකරන දවසට. දැන් අපිට සිදුවන්නේ මොකක්ද? අපි සකස් කරනවා. මේ සකස් කර කර යන මේ ගමන කොහොමද සකස් වෙන්නේ? ඇහින් රූපයක් දැක්කහම ඒ දැකපු රූපය දිහා දැකපු ගමන් මොකද අපිට සිදු වෙන්නේ? ඔය ස්පර්ශයක් ඇති වෙලා, විදීමක් ඇති වෙලා, සංඥාවක් ඇති වෙලා මොකක්ද ඊළඟට එන්නේ? චේතනාව. ඇවිල්ලා මොකක්ද ඊට පස්සේ පහළ වෙන්නේ? සිතුවිලි, පහළ වෙනවා වචන කියනවා කයින් කරනවා. ඒකට කියනවා රූප සංචේතනාව කියලා. මොකද චේතනාව මුල් කර මුල් චේතනාව පවතින කුමා මුල් කරගෙනද? රූපේ මුල් කරගෙන. කනෙන් ශබ්දයක් ඇහුවාම චේතනාවක් පහළ වෙලා හිතෙන් හිතනවා වචනින් කරනවා කයින් ක්‍රියා කරනවා. වචනින් කියනවා කයින් ක්‍රියා කරනවා. ඒක ශබ්ද සංචේතනාව. ශබ්දයේ මුල් කොටගෙන චේතනාව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට නාසයෙන් ගඳ සුවඳ දැනුණාම ඒක මුල් කොටගෙන චේතනාව ක්‍රියාත්මක වෙනවා. ඒකට කියනවා ගන්ධ සංචේතන. දිවට රසයක් දැනුණාම රසයේ මුල් කොටගෙන චේතනාව ක්‍රියාත්මක වෙනවා. ඒකට කියනවා රස සංචේතන. කයට හැපීමක් දැනුණාම හැපීම මුල් කරගෙන චේතනා ක්‍රියාත්මක කරනවා. ඒකට කියනවා පොට්ටබ්බ සංචේතන. සිතට සිතට යම්කිසි කාරණයක් දැනුණාම සිතවිල්ලක් දැනුණාම ඒ දැනිච්ච දේ මුල් කරගෙන සිතේ ක්‍රියාත්මක වෙනවා. ඒක මොකක්ද? ඔව් ධම්ම සංචේතන. එහෙම නැත්නම් සිතවිලි සංචේතනාව. සං ඒ කියන්නේ එතකොට යම්කිසි දැනෙන අරමුණක් අල්ලගෙන ක්‍රියාත්මක වෙන්න නිසා මොකද්ද සිදුවන්නේ? මොකද්ද වෙන්නේ? සංඛාර රැස් වෙනවා. මොකක්ද දැනෙන අරමුණක් නිසා සිතිවිලි ක්‍රියාත්මක වෙනකොට නැවත නැවත හදලා දෙන්න මොකක්ද? ඒකමයි. ඒකමයි නැවත නැවත හදලා දෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා මේ සංස්කාරයන් නැවත නැවත හද හද යන මේ ගමන අර්ථ ශූන්‍යයි කියලා. ඒ කියන්නේ හිස් වැඩක් කියලා. මේක තමයි අපිට තේරුම් ගන්න අමාරු කාරණේ. මොකද අපිට තේරෙන්නේ නැහැ මේක හිස් වැඩක් කියලා. අපිට තේරෙන්නේ මේක බොහොම කාර්යභාර වැඩක් ඇති. ඉතින් අපි මොකද කරන්නේ? අපි හැමතිස්සෙම ඉගෙනගෙන ලොකු රැකියාවන් කරගෙන, දිවල් දරවල් හදාගෙන, යාන වාහන තියාගෙන අපි මේ වටපිට ගොඩාක් ගොඩ කර කර මොකක්ද අපි මේ ලබා ගන්න හදන්නේ? සතුටක්. ඉතින් මේ සතුටක් ලබා ගන්න මේ මහන්සි වෙලා මහන්සි වෙලා මහන්සි වෙලා අන්තිමට මොකද වෙන්නේ? මහන්සි වෙලා හත්ති වැටෙනකොට අපි තරුණද වයසද? වයසයි. හත්ති වැටෙනකොට වයසට ගිහිල්ලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මල්ලාතට ගත්තා. බාහන මධ්‍යස්ථානයක් හොයාගෙන එනවා. ඉතින් මේක ඒ හැමෝටම තේරෙන්නේ නැහැ මේ වැඩේ. හැමෝටම තේරෙන්නේ නැහැ. එන හැමෝම වෙන්න බෑනේ. හැමෝටම තේරෙන්නේ නැහැ. නෝන තියෙන කෙනෙක් හිතනවා ජීවිතේ මේට වඩා හරයක් තියෙනවා. ඉවෙන් දැනෙනවා යාට. අන්න යා හරයක් ලබන්න පුළුවන් තැනක් හොයාගෙන යනවා. මොකද හේතුව ගත කරපු ජීවිතය ආපස්සට හැරිලා බලනකොට මොකක් වගේද? හීනයක් වගේ. හීනයක් වගේ. එහෙනම් අනාගතයේ ගත කරන්න ලැබෙන ජීවිතෙ ගෙවිලා ගියාම මොකක් වෙයිද? හීනයක් වෙයි. ඉතින් උන්වහන්සේ පෙන්නනවා මේක තමයි. හරයක් හොයාගෙන ගිහිල්ලා කෙහෙල් ගහක් පතුරු ගහලා පතුරු ගහලා හර හොයාගන්න බෑ වගේ. කවදාවත් මේ ගමනේ අර්ථයක් නම් හොයාගන්න බෑ. කවදාවත් අර්ථයක් නම් හොයාගන්න බෑ. හරයක් නම් හොයාගන්න බෑ කියනවා. නමුත් අපිට හැමතිස්සෙම හිතෙන්නේ කොහොමද? හරයක් ඇති කියලා. ඉතින් ඒක පස්සේ දුවනවා. දුවලා අවසන් වුණාට පස්සේ වෙන එකක් පස්සේ දුවනවා. ඒක අවසන් වුණාට පස්සේ වෙන එකක් පස්සේ දුවනවා. ඒක අවසන් වුණාට පස්සේ වෙන එකක් පස්සේ දුවනවා. මේ දිවිල්ල නවතින දිවිල්ලක් නෙවෙයි. දැන් මේ පින්වතුන්ට කාට වුණත් කියන්න පුළුවන්ද? අපේ ජීවිතේ පටන් ගත්තේ මේට ආසභහ මෙච්චර ගණනකට කලින් කියලා. බෑ. අපි කාටවත් කියන්න බෑ. ඒ කියන්නේ අපිට ජීවිතේ පටන් ගත්තු තැනක් හිතා ගන්නවත් බෑ. කොහේ හරි කවදා හරි ජීවිතේ පටන් අරගෙන. මේක නිකන් නෙමෙයි බුදුරජාණන් වහන්සේට වත් හොයාගන්න බැරි වෙච්ච කාරණා. උන්වහන්සේ වදාළේ උපා කෝටි නපඤ්ඤායි පටන්ගත්තු තැන හොයන්න බෑ. එහෙමනම් කල්ප කීයක් අපි ගෙවාගෙන ඉන්නේ නැද්ද? කල්ප ගණනින් කියන්න බෑ. ඒ වුණාට මේකේ මුලාවේ ස්වභාවය බලන්න අපිට තාම නිකන් අපිට හිතෙන්නේ මේ ජීවිතේ විතරයි වගේ නේ. අපිට හිතෙන්නේ ජීවිතය කියන්නේ මේක කියලා. නමුත් මේ වගේ හිත හිත අපි ජීවිතේ ගෙවලා තියෙනවා කල්ප ගණනින්. කල්ප ගණනින් ගෙවලා තියෙනවා. අවසානයක් නැහැ. මේක අවසාන උනේ නැත්ති මොකද? හේතු සකස් කර කර ඉන්න නිසා හේතු සකස් කර කර ඉන්නකොට මොකද හැදෙන්නේ? ඵලය. හේතු සකස් කර කර ඉන්න තාක් කල්ම ඵලය හැදෙනවා අවසන් වෙන්නේ නැහැ. මේ හේතු සකස් කරන වැඩ පිළිවෙල අපි කල්ප 100ක් කරගෙන ගියොත් කල්ප 100ක්ම භවය තමයි. දැන් අපි හිතාගෙන සමහර උදවිය හිතාගෙන ඉන්නවා මෛත්‍රී බුදුහාමුදුරු දැක්ක වෙලාවට බොහොම ලේසියෙන් මේක කරගන්න. හරි. අපි කියමු. හරි. හිතේ අසරණකම නිසා ඒක ඇඟීම සාධාරණයි. අහිංසක හැඟීමක් නෙනේ සාධාරණයි. නමුත් මෛත්‍රී බුදුහාමුදුරු බුදු වෙන්න ගත වෙන කාලේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපේ ජීවිත ආයුෂ අධිවේගන අධිවේගන අධිවේගන ගිහිල්ලා අවුරුදු 10කට පරිණාමය. 10ට බැස්සට පස්සේ ඔවුනොවුන්ට මෘග සංඥාව ඇති වෙනවා. ඇතිලා ඔවුනොවුන් කපා කුටාගෙන මැරෙන්න පටන් ගන්නවා. එතකොට මේ ජීවිතේ කලකිරිලා කට්ටියක් හැංගෙනවා. හැංගෙන යන්තම් ජීවිත බේරාගෙන ඒගොල්ලෝ එළියට ඇවිල්ලා එකිනෙකා දැකලා සන්තෝෂ වෙනවා අම්මේ යන්තම් ජීවිතේ බේරුණා නේද කියලා. සන්තෝෂ වෙලා හිතනවා අපි මේ වගේ විනාශ වුණේ අපිට ಗುಣධර්ම නැති වෙච්ච නිසා. අපි ಗುಣධර්ම ඇති කරගන්න ඕන කියලා. මොකද කලේ දැන් අපි දන්නවනේ දෙවෙනි ලෝක යුද්ධය ඇති වුණාට පස්සේ රටවල් ඔක්කොම අලුතින් හිතන්න පටන් ගත්තා. ඒක නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වුණා නේ. ඔන්න ඔය වගේ මේ මේ විනාශයටම ගියාට පස්සේ ඔන්න මිනිස්සු කල්පනා කරලා ඔන්න ජීවිතේ ಗುಣධර්ම රකින්න පටන් ගන්නවා. ಗುಣධර්ම රකින්නකොට රකින්නකොට මේ ආයුෂ ආයි වැඩි වෙන්න පටන් ගන්නවා. ආයුෂ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා 80000 දක්වා වයස යනවා. වයස 80000. වයස 80000 ගියාම තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඒ කාල පරිච්ඡේදය අපි ගත කරන්න හිතාගෙන හිටියොත් අපි කොහේ ගිහිල්ලා නවතීද? කාටවත් කියන්න පුළුවන්. කාටවත් කියන්න පුළුවන් අපි කොහේ ගිහිනවද කියලා. අයි අපි කරන කර්මයන් අපි හිතේට කර්ම කරනවා නෙමෙයි අපිට හිතන දේ කරනවා. අනික ක්ෂණික ආවේග වලට කරන කර්ම දිහා බැලුවාම කොහෙන් කෙලවර වෙයිද කියලා කවුද දන්නේ? මේ ළඟකදී මට ආරංචි වුණා කේන්තියකට තරහ කියන්නේ කොච්චර භයානක දෙයක්ද? තමන්ගේ අම්මා ගැන තිබෙන පිහියෙන් ඇනලා පුතා මැරුවා. දැන් ඉතින් එයාගේ චේතනාව පහළ වෙලා කරපු ක්‍රියාව එයා කොහෙට ගෙනියයිද? එතකොට ඒ වගේ තැනකට එයා වැටුණාට පස්සේ කල්පයක්. කල්පය කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි. වර්ෂ ගණනින් කියන්න බෑ. එබඳු කාල පරිච්ඡේදය දුක් විඳලා විඳලා විඳලා ඇවිල්ලා තිරිසන් ලෝකේ උපදී. දුක් විඳලා විඳලා විඳලා ඇවිල්ලා പ്രേත ලෝකේ උපදී. දුක් විඳලා විඳලා විඳලා යාන්තම් මනුස්ස ජීවිතයක් ලබයි. සමාජ බුදු කෙනෙක් නෑ ඒ කාලේ. ඒ කාලෙට මොකද වෙන්නේ ආයි? ආයි සිව් පව කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආයි වැටෙන්නේ කොහෙද? ගෙදර යනවා ආයි. ඔන්න. ඉතින් මෙබඳු ජීවිත පැවැත්ම අපි ගෙව්වේ නෑ කියලා කියන්න බෑ. අපි ගෙව්වේ නෑ කියලා කියන්න කිසිම සාධකයක් නෑ. සමාජ පෙර ආත්මේ අපි හතරපායිකයද කියලා කියන්න අපි දන්නේ මොකක් හරි කුසලයකට අපේ ජීවිතයේ චුත වෙච්ච වෙලාවේ අපිට කුසල කර්මයක් මුල් වෙලා මේ කාම භවයන් සකස් වුණා යහපත් උපතක් සඳහා. ඒ නිසා අපි මේ මනුස්ස ජීවිතය ලැබලා තියෙන්නේ. නමුත් මේ ගෙවාගෙන ආපු කාලේ හරවත් හරවත් සාරයක් සහිත ගමනක් ඇවිල්ලා නෙවෙයි. අපි මේ ඇවිල්ලා තියෙන්නේ හරයකින් තොර ගමනක්. නමුත් මේ ඇස් දෙකෙන් බලනකොට අපිට පේන්නේ නෑ හරයක් නැති බවක්. අපිට බැලූ බැලුවට බොහොම සෝභමානයි. නමුත් ඒක අස්යෙන් මොකද තියෙන්නේ? දුකක්. ඉතින් ඒ නිසා මේ හරයක් නැති ගමනකට අපි වැටුනේ තව රැවටිල්ලකට අපි අහුවෙච්ච නිසා. ඕක තමයි සංඛාර කිව්වේ. සකස් කර කර සකස් කර කර අපි ඇවිල්ලා මොනවද සකස් කරන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අවිජ්ජා සහගතෝ පුරිස පුද්ගලෝ පුඤ්ඤන්තේ සංකතං අபிසංකරෝති පුඤ්ඤෝපගං හෝති විඥානං ඉතින් මේ මිනිසයා අවිද්‍යා සහගත සිතකින් මේ පැවැත්ම ගෙනියන නිසා පිනක් නම් Taman හිතලා වචනේ කියලා කයින් කරන්නේ සංස්කාර රැස් වෙනවා සිත සකස් වෙනවා මොකේදද පිනට එතකොට අපුඤ්ඤන්තේ සංකතං අபிසංකරෝති අපුඤ්ඤෝපගං හෝති විඥානං. සිතට ඇති වෙන අකුසලයක් නම් ඒක ක්‍රියාත්මකවට සිත සකස් වෙන්න මොකේද? පාවත අකුසලයේද. ආනන්දී සංඛාර සංකතං අபிසංකරෝති ආනිජූපගං හෝති විඥානං. සිත සමාධියක් හදාගෙන සකස් කරනකොට විඥානි සකස් වෙන්න මොකේද? සමාධියක් සඳහා ඒවත් කර්ම. ඒත් රැස් වෙනවා. මේ රැස් වෙන රැස්විල්ලෙන් මොකද්ද හැමතිස්සෙම සකස් කරලා දෙන්නේ? පුනර්භවයක්. නැවත නැවත උපතක් සකස් කරලා දෙනවා. වෙන දෙයක් සකස් කරලා දෙන්නේ නැහැ. උපතක්ම තමයි සකස් කරලා දෙන්නේ. ඉතින් උපතක් සකස් කරලා දුන්නට පස්සේ ඉපදිච්ච කෙනා ආයේ මොකද කරන්නේ? ආය කරන්නේ හිතෙන් හිතනවා වචනෙන් කියනවා කයින් කරනවා කර්ම රැස් කරනවා කර්ම රැස් වෙනවා අන්තිමට වයසට ගියාට පස්සේ මුකුත් නැහැ වයසට ගියාට පස්සේ ඉතුරු වෙලා තියෙන මොකද්ද කර්ම පොදියක් වෙන මොකද්ද ඉතුරු වෙන්න තියෙන්නේ නමුත් මේ ජීවිතය අපි ඒ විදිහට යන්න නොදී රැස් වෙන්න නොදී අත්කරන පිළිවෙලට හිතන්න පටන් ගත්තා. මොකද වෙන්නේ? අන් ඒ ජීවිතේ පමණ භවයේ මිදෙන්න සකස් වෙනවා. දැන් අපි පුරුදු කරපු ජීවිතේ භවයේ මිදෙන්න නෙමෙයි සකස් වෙන්නේ භවයේ යන්න. දැන් භවයේ යන්න සකස් වෙන ගමනේ අපිට සාහිතයක් තියෙනවා නම් අපායකට වැටෙන්නේ නැහැ කියලා බය වෙන්න දෙයක් නැහැ. පස්සෙම සාති කියන්නේ අපි දන්නේ අපිට හිත මොකක් වෙයිද කියලා. ඉතින් ඔන්න මේ සංඛාරයන්ගේ ස්වභාවය අරටුවක් නැති ගහක් අරටුවක් කියලා හිතලා පතුරු ගහලා ගහලා ගහලා බලන්න අරටුව නැහැ. ඊළඟ ගහ ළඟට ගිහිල්ලා පතුරු ගහලා බලනවා. මේ පතුරු ගහන්න තෝරගන්නේ මොන ගහද? කේල් ගහක්. අන්න ඒ වගේ එකක් කියලා තියෙන මේ ප්‍රවස්තන. මේ ප්‍රවත්නේ මේ විදිහට උනේ තවත් කාරණයක් තියෙන නිසා. ඒක තමයි විඥාණය. දැන් මම කිව්වා රූප හටගත්තේ සතර මහා ධාතු හේතු ප්‍රත්‍යයන්ගෙන්. ඒක පවතින්නේ ගුරුසු ආහාරයන්ගෙන්. වේදනාව ස්පර්ශය නිසා. සංඥාව ස්පර්ශය නිසා. සංකාර ස්පර්ශය නිසා. විඥානය නාම රූප නිසා. නාම රූප නිසා සකස් කරලා දෙන විඥාණය මොකක් වගේද? මායාකාරීකුගේ වැඩක්. මායාකාරයෙක් විද්‍යාකාරයෙක් මැජික් කාරයෙක් මැජික් පෙන්නනවා. විද්‍යා පෙන්නනවා. ඉතින් මේ විද්‍යාව දිහා බලනකොට මැජික් දිහා බලනකොට අපිට පේන්නේ මේක බොරුවක් කියලාද ඇත්තක් කියලාද හැබෑවක්ම කියලා පේන්නේ අන්න ඒ වගේ තමයි අපේ හිත හිතන දේවල් ඔක්කොම අරගෙන අපිට හිතෙන්නේ මොකක් වගේද මම කියලාමයි හිතෙන්නේ නේද මගේ කියලාමයි හිතෙන්නේ මට අයිති කියලාමයි හිතෙන්නේ මේක අපිට මායාවක් තුලින් ඇත්තක් වගේ දැනෙන දෙයක් ඇත්තක් නොවන ඒත් ඇත්තක් වගේම පෙනෙන දෙයක්. ඉතින් මේ ඇත්තක් වගේම පෙනෙන දෙය අපි කොහොමද මේ ඒ පෙනෙන ඇත්තක් වගේ පෙනෙන මේ ඇස් බැඳුමින් ගැලවෙන්නේ? දැන් මොන්න බලාගන්න මේ ඇස් බැඳුම පටන් ගන්නෙ කොතනද කියලා. කොතනින්ද මේ ඇස් බැඳුම පටන් ගන්නේ? මුලින්ම නේ ඇහෙන් රූපය දකින්නකට හටගන්න මොකද්ද? චක්කු විඤ්ඤාණය. ඔන්න මෙස්බන්තුව පටන් ගන්න තැන. කලින් ශබ්දයක් අහනකොටම සෝත විඤ්ඤාණය. ඇස්බන්තුව පටන් ගන්න තැන. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නකොට ගාහන විඤ්ඤාණය. දිවට රසය දැනනකොට ජීවා විඤ්ඤාණය. කායට පහස දැනනකොට කාය විඤ්ඤාණය. හිතට සිතිවිල්ලක් එනකොට මනෝ විඤ්ඤාණය. විඥානයේ ස්වභාවය මාය උපමාස විඥාන. මායාකාරී මායාවක් වගේ. එහෙමනම් මායාවකින් පටන් ගන්න සියලු දේ තුල මායාව නැද්ද? රැවටීම නැද්ද? රැවටීම තියෙනවා. අන්නේ නිසායි මේක අවබෝධ කරන්න දුෂ්කර. ඇයි අපි හිතන දේ සහත්පසින් ඒ කියන්නේ අපි අපි හිතපු දෙයක් සමහරට අපිට අපිටත් වරින් අපිට මවලා දෙනවා. මේ වගේ ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. මව මව දෙන ස්වභාවයක් තියෙනවා. කොටිම්ම කිව්වොත් මේ මුළු ලෝකෙම සකස් වෙන්නේ කොහෙද? තමන්ගේ හිතේ. මගේ, ඒ කියන්නේ තම තමන්ගේ සිත්වල දිව්‍ය ලෝකීට යන ස්වභාවය සකස්ුනේ නැත්නම් දෙවලු උපදීද? උපදින්නේ බඹලෝට යන ස්වභාවයක් සකස්ුනේ නැත්නම් බඹලෝ උපදීද? බඹලෝ උපදින්නේ නිරේට යන ස්වභාවයක් සකස්ුනේ නැත්නම් නිරේ උපදීද? නිරේ උපදින්නේ දැන් පංචානන්තරයේ කර්මයක් අපි කියමු මව මරුවා කියලා. එතකොට යා ඒ ක්‍රියාව කරන්න කොහෙද ඉස්සර සකස් වෙන්නේ? හිතේ සකස් වෙන්නේ. එතකොට යා ඒ හිතේ සකස් වෙන නිසායි හේතුව නිසායි නිරේණමති ඵලය යාට ලැබෙන්නේ. එහෙමනම් මේ සියලුම ලෝක කොහෙද තියෙන්නේ? හිතෙන් හදන්නේ මේ ඔක්කොම. ඔක්කොම මේ හිතෙන් හදන්නේ. ඒ නිසා යම් විදියකින් මේ ඔක්කොම ලෝක කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක මේ කිසිවක් හිතෙන් හැදුවේ නැත්නම් සියලු ලෝකෙ මිදෙනවා. මේ කිසිවක් හදනකොට මේ හැම එකක්ම හදන්න හිතෙන්නේ. චේතනාවක් මුල් කරගෙන හිතින් සිදුවන්නේ. එහෙනම් අපි මේ රූපේට වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට ඇති ඇල්ම සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරගත්තොත් මොකද වෙන්නේ? අතහැරියොත් මම මාගේ මට අයිති කියන අදහස දුර වුණොත් සකස් වෙන්නේ නැහැ කිසි දෙයක්. මේ ජීවිතයට කියලා දෙයක් සකස් වෙන්නේ නැහැ. පරලෝවට කියලා දෙයක් සකස් වෙන්නේ නැහැ. ඒක තමයි නිවන කියන්නේ. අරහත්ත්වය කියන්නේ. සකස් වෙන ස්වභාවයෙන් හිත මුදවා ගැනීම. ඒකට කියන වචන විසංකාරගතං චිත්තං. දැන් අපේ චිත විසංකාර නෙමෙයි. විසංකාර කියලා කියන්නේ සංකාරයෙන් තොර වෙනවා කියන එක. දැන් හිත සසංකාර සංකාර සහිතයි. සකස් කරලා දෙනවා. ඉතින් ඔන්න දැන් මතක තියාගන්න මම කරුණු පහක් විස්තර කළා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් තේරුම් ගන්නට ඕන හැම ක්ෂණයකම ඔය පහ තියෙනවා. පටිච්ච සමුප්පාදයේ තියෙන ওই පහත් එක්ක තමයි. ওই පහ තුල තමයි. ඒ කියන්නේ එතකොට ওই පහ තුල පටිච්ච සමුප්පාදයේ තියෙනවා කියන එකේ තේරුම එහෙනම් මේ ඔක්කොගෙම පදනම මොකද්ද? අවිද්‍යාව. අල්ලගෙන ඉන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. කර්ම රැස්ෙන්නේ පංච පාදානස්කන්ධය තුල. තේරුණාද කියන්නේ? ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේකට මොකද මේ ස්කන්ධ කිව්වේ? ස්කන්ධ කිව්වේ මොකද? අපි සාමාන්‍යයෙන් ස්කන්ධ කියනකට සිංහලෙන් කියනවා කඳු. කඳු කියන්නේ mountains. කඳු කිය මොනවද? ඈ? නෑ. මේක තමයි අපි වචනයක ආර්ථි වරද්දගත්ත කියන්නේ. දැන් කියනවා පාලියෙන් වචනයක් රුක්ඛ කියලා. සිංහලෙන් රුක්. සිංහලෙන් රුක්. පාලියෙන් රුක්ඛ කියලා. පාලියෙන් කියනවා අපි මොග්ගල්ලාන කියලා. සිංහලෙන් මුගලන්. පාලියෙන් කියනවා අපි සාරිපුත්ත කියලා. සිංහලෙන් සැරියුත්. පාලියෙන් කියනවා අපි ස්කන්ධ කියලා. සිංහලෙන් කාරණේ. එතකොට මේ කඳු කිව්වේ ගොඩවල් නෙවෙයි. කඳු කියන වචනේත් එක්කම අපිට හිතෙන්නේ ගොඩක් කියලා. මොකද මේ කඳු කියන වචනේ අපි අහලා තියෙන්නේ ගොඩක් උදෙසා පාවිච්චි කරන්නේ. ඒ නිසා අපි හැමතිස්සෙම ගොඩවල් රැස් කරනවා, ගොඩවල් රැස් කරනවා කියලා කියනවා. නෑ නෑ. කඳු කියන්නේ මෙතන ගොඩවල් නෙවෙයි. කඳු කියන්නේ ස්කන්ධ කියන්නේ ඔව් කාලයත් අවකාශයත් තුල ඇති පැවැත්ම ස්කන්ධ කියන්නේ කාලය අවකාශය තුල ඇති පැවැත්ම දැන් අපි ඒක තෝරගමු බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කිසි රූපයක් අතීතද අතීතයි කියන්නේ ඔව් නිරුද්ධ වෙලා විපරිණතයි අතීතං නිරුද්ධං විපරිණතං කියලා වචන තුනක් උන්වහන්සේ පාවිච්චි කරනවා නැති වෙලා කියලා අනාගතය කියන්නේ හටගත්තේ නැහැ. අපාතං අපාත භූත අජාතං හටගත්තේ නැහැ. අපාත භූත තාම පහළ වෙලා නැහැ. වර්තමානයේ කියන්නේ ජාතං හටගෙන පාතු භූතං පහළ වූ දැන් මෙතන තේරුම් ගන්න මේක තමයි සම්මුතිය. මේක සම්මුතිය. මේකෙන් මේ වර්තමානයේ ක්ෂණයක් අල්ලගෙන යනවා නෙවෙයි. මේ සම්මුතිය, මේ විවහාරය. ඉතින් මේ විවහාරයේ පවතින්නේ අර කලින් කියාපු රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ පැවැත්මයි. ඉතින් උන්වහන්සේ පෙන්නනවා යම් රූපයක් අතීත අනාගත වර්තමාන. ඊළඟට ඕක තමයි කාලය. අතීත වන අනාගත වර්තමාන කියන්නේ කාලය. ඊළඟට අවකාශය මොනවද කියන්නේ? තමා ආධ්‍යාත්ම. ඊළඟට බාහිර සමාගින් පිට. ඊළඟට ගොරෝසු සියුම් හීන ප්‍රණීත දුර ළඟ. ඔච්චරයි. ඔච්චරයි තියෙන්නේ. ඉතින් අතීත අනාගත වර්තමාන ආත්‍යාස බාහිර කුරුස් සියුම් කීන ප්‍රණී දුර ළඟ යම් රූපයක් ඇද්ද. ඒක රූපස්කන්ධයයි. එමේ රූපස්කන්ධේ විතර කරලා තියෙනවා. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්ම බාහිර ගොරෝසු සියුම් තීන ප්‍රනීත දුර ළඟ යම් විඳීමක් ඇත. ඒක වේදනා ස්කන්ධයයි. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්ම බාහිර ගොරෝසු තීන ප්‍රනීත දුර ළඟ යම් සංඥාවක් ඇත. ඒක සංඥා ස්කන්ධයයි. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්ම බාහිර ගොරෝසු සියුම් හීන ප්‍රනීත දුර ළඟ යම් සංකාරයක් ඇති. ඒක සංකාරස්කන්ධය. අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්ම බාහිර ගොරෝසු සියුම් චීන ප්‍රණීත දුර ළඟ යම් සිතක් ඇත්ත. ඒක විඥානස්කන්ධයයි. එහෙමනම් මේ ලෝකේ අපි මේ සත්වයෝ පුද්ගලයෝ දෙව්ලොව බඹලොව දගා යමක් කියන දෙමි ඔක්කොම මොනවද? පංච උපාදාන මොනවද තියෙන්නේ? ඔය පහ. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක් ස්පර්ශ නිසා හටගත්තු සංඥාව ස්පර්ශ නිසා හටගත්තු සංස්කාර රැස්වීම නාම රූප නිසා හටගත්තු සිත. ඔච්චරයි තියෙන්නේ. එහෙනම් දෙව්ලොව දෙවියන් තුල තියෙන්නේ මේ අපි තුල තියෙන පහමයි. බඹලොව බඹුන් තුල තියෙන්නේ මේවාමයි. වෙන විදේශීය රටක ගියත් ඒ ජීවිත තුල තියෙන්නේ මේවාමයි. එහෙමනම් මේ ලෝකේ කොහේවත් ගත්තොත් ලෝකේ අසවල් තැන උපත ලැබුවොත් අසවල් දේ නම් සාරවත්. අසවල් උපත නම් සාරවත්ය කියන පිළිගත හැකි උපතක් තියෙනවා. ඈ මොකද උපතක තියෙන්නේ මේ පහන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහන. ඒ උපත ඒකාන්තයෙන්ම ජරා මරණ ශෝක පරිදි දුක් දුන්න සබාදින එකක්. ඒකෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒකෙන් මිදෙන්නේ නැහැ. එහෙමනම් අපිට පේනවා ඒ හැමදේම තුල දැකිය හැකි කාර්යයක් නැහැ. දැන් අපිට පුළුවන් වෙන්න ඕන තමන්ගේ ජීවිතයේ තුලින් ඕක දකින්න. දැන් තමන්ගේ ජීවිතය තුළින් දැන් තමන්ට තේරෙනවන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ශරීරයක් තියෙන බව තේරෙනව නේද? කවුරුත් දන්නවන්නේ නේ? ඉතින් ඒ වගේම තේරෙනවද මේ සිතකට අරමුණක් ඇති වුණාම විඳීමක් ඇති වෙන බව. එතකොට ඒ ස්පර්ශයක් නිසා සංඥාවක් හඳුනා ගන්න බව තේරෙනවද? ඒක තේරුම් ගන්න උත්සාහ ගන්න. චේතනාවක් මුල් කරගෙන මේ ප්‍රවත්ම සිදුවෙන බව තේරුම් ගන්න. අපි සිතේ කියලා කතා කර කතා කරන්නේ හිතට දැනෙන දෙයක් තමයි. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ හැම ක්ෂණයකම මේ පහ තියෙනවා. මොනවද පහ? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. හැම ක්ෂණයකම මේ පහ තියෙනවා. අපිට ඇහැතුලින් රූපයක් දැක්කත් අපිට තේරුම් ගන්න පුළුවන් ඉඳුනේ මේ පංච උපාදානස්කන්ධය. කනතුලින් ශබ්දයක් ඇහුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධය. නාසී නාසී තුලින් ගඳ සුවඳ ආග්‍රහණය කළත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන මේ පංච උපාදානස්කන්ධය. දිවට රසයක් දැනුනොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ පංච උපාදානස්කන්ධය. කයට පහසක් දැනුනොත් තේරුම් ගන්න පුළුවන් මේ පංච උපාදානස්කන්ධ. සිතේ සිටිවිල්ලක් දැනුනොත් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධ. සිතත් එක්ක තමයි මේ භාවනාවට පිළිවිල සම්බන්ධ. නේද? ඉතින් අපි කියමු ආනාපාන සතිය අපි කරනවා කියලා. මේ ආනාපාන සතිය කරන එක සමාධියක් ඇති වෙනවා. එයාට පුළුවන් වෙන්න ඕනි සමාධිය තුලත් මොකක්ද බලන්න මේ පංච උපාදානස්කන්ධ බලන්න පුළුවන් ඒ සමාධිමත් සිතින් හැම ආයතනයකම මේ පංච උපාදානස්කන්ධ බලන්න පුළුවන් වෙනවා මොකද හේතුව මේ දුක හටගන්න මූලිකම දුක හටගන්න මූලිකම දේ තණ්හාව. ඉතින් තණ්හාවෙන් මිදිලා තණ්හාවෙන් හිත මුදවා ගන්න නම් නිකන් තණ්හාව නැති වෙන්නේ නැහැ. තණ්හාව නැති වෙන්න නම් මොකද්ද සිදුවෙන්න ඕනේ? ඈ? දැන් තණ්හාවක් ඇති වෙන්නේ ඇයි? රැවටීමක් නිසානේ. එහෙනම් නැති යන්නුනේ මොකද්ද ඉස්සෙල්ලා? රැවටීම. රැවටීම නැතුව යන්න නම් දැන් රැවටෙන්නේ මොකේද අපි? රූපෙට. වේදනාවට සංඥාවට සංකාරයට විඥාණයට මේ පහට රැවටෙන්නේ අපි. එහෙනම් මේ රැවටීමෙන් මිදෙන්න නම් මේ පහේ යථා ස්වභාවය අපිට අවබෝධ වෙන්න ඕන. අන්න එතකොට තමයි මේ පහෙන් අපි මිදෙන්නේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ වදාලා මේක හරියට දැක්කොත් මොකද වෙන්නේ? රූපේ ස්වභාවය හරියට දැක්කොත් එපා වෙනවා, කලකිරිනවා. වේදනාවේ ස්වභාවය දැක්කොත් කලකිරිනවා. සංඥා ස්වභාවය දැක්කොත් කලකිරිනවා. සංකාර ස්වභාවය දැක්කොත් කලකිරිනවා. විඥානයේ ස්වභාවය දැක්කොත් කලකිරිනවා. මේ තීරුම් ගන්න මම කියන්න යම අපි කියමු මේ මේ පින්තුන්ට දැන් මේ අය ඇලුම් කරපු යමක් තියෙනවා. යම් දවසක ඒ ඇලුම් කරපු දේ අපි එපා කියලා අතහැරියොත් කලකිරිලා මොකද අපි එහෙම අතහැරලා නැද්ද? අපි යම් කිසි ඇලුම් කරපු දෙයක් අතහැරියොත් අතහැරලා තියෙන එපා වෙලා නෙවෙයිද? එපා වෙලා නේද? සාමාන්‍ය ජීවිතය අපි කියව අපි යමකට ඇලුම් කරනවා. ඇලුම් කරන්න කරන්න ඒක අපිට වදයක් නෑ. මොකද අපිට වෙන්නේ? එපා වෙන්නේ නැද්ද? එපා වෙනවනේ. එපා වෙලා අපි ඇලුම් කිරීම ඇලුම් නොකර ඉන්නේ අපි ඊට පස්සේ. ඇලුම් නොකර ඉන්නවා. අපිට එපා වෙන නිසා. එතකොට තේරෙනවද අපේ හිතෙන් ඇල්ම නැතුව යන්න නම් අපිට මොකද්ද සිදුවෙන්න ඕනේ? එපා වෙන්න ඕනේ. එපා වෙන්න ඕනේ ඇල්ම නැතුව යන්න. එහෙම නැතුව අනේ තණ්හාව නැති වගේ ජොඩි එහෙම නැතුව යන්නේ අපි මෙහෙම අල්ලගෙන ඉඳගෙන අනේ මම අතහරින්න එක ගයි කියලා හරියනවද? නෑ, එහෙම වෙන්නේ නෑ. හොඳට ජීවිතේ බලන්න. හොඳට බැට කාලා තියෙනවනේ ජීවිතේ අපි කවුරුත් හොඳ බැට කාලා තියෙනවද? ඉතින් හොඳට ජීවිතය ගැන හිතලා බලන්න. අපිට එපා වෙච්ච අපි යමක් අතහැරලා තියෙන්නේ අත කලකිරිච්ච දෙයක්. එපා වෙච්ච දෙයක් අතහරින්නේ. යමක් අල්ලගන්නේ ඕන වෙච්ච දෙයක්. එපා වුණා මේක අතහරින්න. දැන් අපි ඕනකමෙන් අල්ලගෙන ඉන්න රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ඕනකමෙන් අල්ලගත්තු දේත් එක තමයි සම්පූර්ණයෙන්ම අපේ ලෝකය ගොඩනගාගෙන තියෙන්නේ අපි. ඉතින් මේක නිකන් එපා වෙන්නේ නැහැ. මේක එපා වෙන්න නම් මේකේ ඇත්ත ඇත්ත తত্ত্বය ඇත්ත හැටියටම අපිට පෙනෙන්න ඕනේ. අන්න එතකොට අතහරිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒක. උන්වහන්සේ පෙන්නවා මේක අතහරිනවා එතකොට. මොකද හේතුව මේ රූපය තුල මම දකින්නේ ඇත්ත දකින්නකොට යා. ඒක හේතුඵල ධමයෙන් හටගත්තු අනිත්‍ය වූ රෝග වූ දුක් වූ පීඩාසහිත වූ ආත්මයෙන් තොර වූ දෙයක් කියලා කල අවබෝධ වුණොත් අල්ලගත්තු දෙයට මොකද වෙන්නේ? විපා වෙනවා. එපා වීම නිසා නිබ්බින්දං විරජ්‍යති. එපා වීම නිසා නොඇලෙනවා. විරාග විමුච්ඡති. නොඇලෙන නිසා මිදෙනවා. ඒකත් හේතුවක් නිසා. ඉබේ සිදුවෙන්නේ නැහැ. ඉබේ සිදුවෙන්නේ නැහැ. නොවැළෙන නිසා මිදෙනවා. ඉතින් දැන් ඒකෙන් තේරුම් ගන්න ඕන මේ ජීවිතය කියන්නේ එතකොට දුකක් නම් ඒ දුක පැනලා යන එකක්ද ඒකට මූණ දීලා අවබෝධ කරගත යුතු එකක් මූණ දීලා අවබෝධ කරගත යුතු එකක් පැනලා ගිහිල්ලා බේරෙන්න බෑ පැනලා යනවා ගා දුකම තමයි අල්ලන්නේ වෙන එකක් කරන්න මේකෙන් පැනලා යන්න විදියක් නැහැ. මේකට මූණ දීලම අවබෝධ කරන්න ඕන එක. එතකොට සන්නාව කියන්නේ මේ අවබෝධ වුණා නම් දුක දුකට හේතුව ජීවිත නෑ නැතුව යන දුකින් මිදෙනවා ඒ දුකින් මිදෙන වැඩපිළිවෙල තමයි අපි මේ සමත විදර්ශනා කියලා කියන්නේ දැන් එනම් අපි භාවනා කරමු